නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා සාදු සාදු පින්වත්නි ඔබ මේ ධර්මය අහන්නේ දිවසින් දුටු දෙව්ලොව සැප දහම් වැඩසටහන මේ මනුස්ස ලෝකයේ සිට සත්පුරුෂයන්ගේ ඇසුරේ පින්කම් කරලා. එතකොට දැන් මේ ඔබට මේ කතා කියවනකොට තේරුන්නේ නැද්ද? මේ අහනකොට ගොඩාක් අය බුද්ධ ශාසනයකමයි පින් කරලා තියෙන්නේ. බුද්ධ ශාසනයෙන් පරිබාහිරව පින් කරපු කෙනෙක් හම්බුනේම නැති තරම්. ඉතින් ඒ නිසා තේරුම් ගන්න මේ සුගතියකවත් උපදින්න අවස්ථාව තියෙන්නේ බුද්ධ ශාසනික විතරයි කියන එක. බුදුරජාණන් වහන්සේලා නැති කාලේ ගොඩාක් අය සුගතිය උපදිනවා නම් උපදින්නේ සක්විති රජවරුන්ගේ කාලේ. මොකද සක්විති රජවරු ඒ තමන්ගේ පිරිස හික්මවනවා ඒ රටේ පිරිස පංචශීලයට. පංචශීලයට හික්මවලා ඒ පිනෙන් දෙව්ලොව උපදින අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි පිළිඳ වච්ච මහරහතන් වහන්සේ සංසාරේ ගොඩාක් සක්විත රජ වෙලා ඉඳලා ගොඩක් අය දෙව්ලොව ගියා. ඒ පිරිසනේ පිළිඳ වච්ච මහරහතන් වහන්සේට ගොඩාක් කැමති. පිළිඳ වච්ච මහරහතන් වහන්සේ තමයි දෙවිවරු ගොඩාක් කැමති රහතන් වහන්සේ. ඒ සක්විති රජ කාලේ දෙව්ලොව ගියාය. එතකොට තේරුම් ගන්න මේ බුද්ධ ශාසනයේ සුගතියක්වත් හදාගන්න බැරි වුණොත් එහෙම මේ බුද්ධ ශාසනය නැතිවෙච්ච කාලෙකට නම් හතර මහා පායේ මිනිස් මිසක්ක මිනිසයාට වෙන උරුම තැනක් නැහැ. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා තේරුම් ගන්න මේ පින්වතුන් අද දවසේ මේ උතුම් වැඩසටහන දිවසින්දුටු දෙව්ලොව සැප දහම් වැඩසටහන ඊටාම ශ්‍රද්ධාවෙන් මේ ධර්ම දානයක් විදිහට ඔබට ශ්‍රවණය කරන්න දකින්න ශ්‍රද්ධා රූප වාහිනී ලක්කිරු ගුවන් විදුලියෙන් විකාශනය කරවන්නේ පින්වත් ප්‍රසන්න සංජේ පෙරේරා මහත්මයා RAC පෙරේරා සීයාටත් දුල්සි අමරසිංහ මහත්මියටත් දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයත් ධර්ම අවබෝධයත් සලකාගෙන තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් අපි අදත් ඉගෙන ගමු දෙවියන්ගේ දිව්‍ය ලෝකවල විස්තර එතකොට මූලිකව මම කියපු කාරණාව මතක තියාගන්න ගොඩාක් දෙව්ලෝ ඉපදිලා තියෙන්නේම බුද්ධ ශාසනයක. බුද්ධ ශාසනයෙන් බාහිර නන් නෙවෙයි. ඊට පස්සේ තමයි ගොඩාක් අය පව් කරගන්නෙත් ගොඩාක් පව් කරගන්නෙත් බුද්ධ ශාසනයක. ආර්යයන් වහන්සේලාට ගරහලා. එතකොට අපායට යෑමත් දිව්‍ය ලෝකෙට යෑමත් තීරණය වෙනවා බුද්ධ ශාසනයක් තියෙන කාලෙක තියුණුයි ඒක. ඉතින් බුදුවරු නැති කාලයක් ගැන කතා කරන්නම දෙයක් නැහැ. ඉතින් ඒ නිසා පින්වතුනි බලන්න පින්දහම් කරන එකේ තියෙන වටිනාකම අදත් අපිට තියෙනවා මේ හත්වෙනි වර්ගයේ දෙවෙනි විමාන කතාව. මිගොලම් මහරහතන් වහන්සේ තමයි මේ දෙවියගෙන් මේ විස්තරය අහන්නේ. උයන් අතුරින් ශේෂ්ඨ වූ නන්දන වනයත් චිත්‍රලතා වනයත් තියෙන්නේ උතුම් තවතිසා දෙවියන් අතරයි. ඔබේ මේ විමානයේ අන්නේ චිත්‍රලතා වනේ වගේ බබලනවා. අන්නේ විමානයේ අහසේ බබලමින් තියෙනවා. මහානුභාව ඇති දිව්‍ය පුත්‍රය දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නේ. මිනිස් ලෝකේ ඉන්න කාලේදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්න ওই බැබලි බැබලි ඉන්න පින මොකද්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මුගලන් මහරහතන් වහන්සේ තමයි මේ කාරණාව ඇහුවේ. ඒකට දෙවිය ගොඩක් සතුටු වෙලා තමන් කරගත්ත පින කියනවා. මං මනුස්සයෙක් වෙලා හිටියේ මං හරි දුප්පත්. අසරණයි, දීනයි, කුලී වැඩ කරලා තමයි ජීවත් වුනේ. මගේ මව්පියන් හොඳටම වයසට ගිහින් දුර්වල වෙලා ඉන්නකොට මං උපස්ථාන කළා. ඒ වගේම සිල්වතුන් ගුණවතුන්ට මං හරියට උපස්ථාන කළා ප්‍රියයි. උන්වහන්සේලා ගැන හිත පහදවාගෙන හිටියේ. බොහෝම පිළිවෙලට දම්පැන් හදලා පූජා කළා. ඒ පිනෙන් තමයි මට මේ වගේ දිවිය සම්පත්තියක් ලැබුණේ. මේ මහානුභාව සම්පන්න බැබලි බැබලි ඉන්න පිනේ එක මගේ එළියෙන් හැම දිසාවක්ම බබලනවා. මොහොත් කරලා තියෙන්නේ දෙමව්පියන්ට උපස්ථාන කරගෙන පුළුවන් විදිහට පින් කරලා ඉඳලා කුලී වැඩ කරන මිනිසෙයි. එතකොට දෙමව්පියන්ට උපස්ථාන කිරීම ගැන මීට කලින් වැඩසටහනෙත් කිව්වා. පින්වතුනි දෙමව්පියන්ට උපස්ථාන කරනවා කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. ඒ දෙමව්පියන්ගේ ගතිගුණ හොඳ වේවා නරක වේවා අපි උපස්ථානයක් කරන්න යනකොට ඒ දෙමව්පියෝ ඒකට දක්වන ප්‍රතිචාරය මොකක් හෝ වේවා අපි පහන් සිතින් යහපතක් කරන්න නම් දෙමව්පියන්ට උපස්ථාන කරන්නේ කණ්ඩ බොණ්ඩ දීලා අප උපස්ථාන කරලා ඒක අපිට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා කණ්ඩ බොණ්ඩ දීලා අප උපස්ථාන කරලත් මෙහෙම දිව්‍ය ලෝකෙ ඉපදුනා නම් දෙමව්පියන්ගේ සම්පූර්ණ ණය ඉවර වෙනවනේ දෙමව්පියෝ ශ්‍රද්ධා සීල සුත තියාග ප්‍රඥා කියන ගුණධර්ම පහේ පිහිටවීමෙන් අම්මලා තාත්තලා ශ්‍රද්ධාව නැහැ දරුවෝ මුල් වෙලා දහම් කරුණු කියලා ශ්‍රද්ධාව ඇති කරනවා මහා සෑය මහා බෝධිය වඳින්න සංඝයාට දන් දෙන්න යොමු කරනවා. සිල් ගන්න යොමු කරනවා. සද්ධා සීල සුත බණහන්ඩ යොමු කරනවා. සමහර දරුවෝ අහනවා අනේ ස්වාමිනී අපිට මේ අම්මල තාත්තල වෙනුවෙන් කරන්න දෙයක් නෑ අපි පිටරටවල ඉන්නේ. සල්ලි විතරක් කියවලා මන්දි ස්වාමීන් වහන්සේ. ඉතින් අපි උපදේශ දෙනවා එනම් පුළුවන් නම් මේ මේ ටීවී එකක් අරන් දීලා මේ ශ්‍රද්ධා ශ්‍රී විහාරි දාලා දෙන්න. එතකොට ඕක බලාගෙන ඉඳී බණ ටිකක් අහයි. ඊට පස්සේ මං කිව්වා කාලෙන් කාලට ඒ දරුවන්ට අම්මලාට මුදල් ටිකක් එවලා සංඝයාට දාන ටිකක් දෙවවන්න. රුවන්වැලි සෑයට යවන්න, බෝධ මේ මහ බෝධියට යවන්න, පන්සලේ මේ සිල් ගන්න නැත්තන්ට අම්මලා ලවා දානයක් හදවලා පූජා කරන්න. ගමේ ඉන්න වයසක අය ඔක්කොම එකතු කරලා ගෙදෙට්ට සිල් ගත දවසක හරි හොඳට කෑමක් බීමක් හොඳට දෙන්න. ඒ වගේ පුරුදු කරවන්න. සද්ධා සීල සුත දැන් ඊට සුතය ඇති කරවන්න පුළුවන් මේ මේ ධර්ම දේශන අහන්න සලස්වලා. තියාග දන් දෙන්න යොමු කරන එක ප්‍රඥාව හැම වෙලාවෙම යාලට මේ ලෝකේ අතහැරලා යන්න සිද්ධ වෙන බව මේව ලෝකෙ නිත්‍ය නැති බව මරණේ කවුරුත් උරුම කරගෙන ඉන්න බව මේවා නිතර යාලට කියන්න ඕන තේරුම් ගන්න ඕන දැන් සමහර ගෙවල් තිනවනේ හරි බොළඳයි මරණේ කියන වචනේවත් කතා වෙන්නේ නැණි ගෙදර අම්මා අපිව දාලා යන්න වෙනව නේද කියනකොට කට වහනවා මොහොසල කතා කියන්න එපා මොහොසල කතාවල්ලු එතකොට එහෙනම් අම්මා ඔයාලා අමරණීයයි කියන එක වෙන්නයි මහා මංගල්‍යය ඉතින් මිනිස්සු සනීකර තොත්ත ලෝකෙක ඉන්නේ. ඉතින් අම්මලාට කියලා දෙන්න ඕන අම්මලා තොත්ත වෙන්න එපා. දැන් ඔයාලා වැඩි හිටි. ඔයාලා හොඳ දැනුම් තේරුම් තියෙන අය ජීවිතේ සත්‍ය කතා කරන්න ඕන. ඒ වගේ ඒ අයට තේරුම් කරන්න පුළුවන් විදිහට එකපාරම ගැඹුරින් පංච උපාදානස්කන්ධය කියලා පටන් ගන්න එපා වෙනවත්නේ. හොඳට මේ සද්ධාව ඇති කරවලා පංචශීලයේ පුහුණු කරවලා ඊළඟට දාන් දෙන්න යොමු කළා අමාරුයි මේක. ඉතින් ඒ විදිහට කළාට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා සියක් අවුරුදු කරේ තියාගෙන අම්මයි තාත්තයි අම්මයි තාත්තට උපස්ථාන කළා කළත් ණයෙන් නිදහස් වෙන්නේ ඒ වුණාට අම්මලා තාත්තලා සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී ගුණ ධර්මවල පිහිටෙව්වොත් අනිවාර්යෙන් ණයෙන් නිදහස් වෙනවා කියලා. ඒතර කන්න බොණ්ඩ දීලා උපස්ථාන කළත් මෙහෙම දිව්‍ය ලෝකෙ ඉපදුනා නම් දෙමව්පියන්ගේ ණයෙන් නිදහස් වුණොත් එහෙම යාට සුගතිය ඒකාන්තයි. ඒ නිසා දෙමව්පියන් දැන් පින්වතුනි ඔය මේ ලෝක තියෙනවානේ ජන ශූන්‍ය වුණා උන පැති තියෙනවා ඉන්දියාවේ. අපි කියමු මාතාංග ආරණ්‍ය. ඊළඟට දණ්ඩකී ආරණ්‍ය. එතකොට ඒ ඒ ආරණ්‍ය ප්‍රදේශවල මිනිසුන් ඉන්න බෑ කැලෑ විතරයි. එහෙම වෙලා තින්නේ සංසාරේ සාපවල දෙවියන්ගේ සාපවලට. ඔය වගේ එක ප්‍රදේශයක දෙවියන්ගේ සාපයකට නවවිධ වර්ෂාවක් අහසින් වැහැලා ආයුධ වැඩිලා මිනිස්සු මැරිලා කැපි කැපි යද්දී එක රාම කියලා එක පුත්‍රයෙක් හිතලා මං අම්මට සලකන කෙනෙක් නේද මට අම්මට සලකා ගන්න ඕන මං පින් තියෙන කෙනෙක් කියලා හිතනකොටම දෙව්වරු එයාව එතනින් අතුරුදහන් කරවලා බරණැස් එයාගේ ගෙදර ගිහිල්ලා එයාව ඉරිදීන් තියලා තියෙනවා මවුට සැලකීම සිහිපත් කරපු නිසා පියාට සැලකීම සිහිපත් කරපු නිසා ඒ මුළු දේව සාපේ මේ මුළු ජනපදයේම වැලි වලින් අඩි 20ක් වැලි වලින් යට වෙලා යද්දී අර පුත්‍රයා විතරයි කියනවා බේරුණේ. දෙමව්පියන්ට සලකපු කාරණාව සිහි කරලා. ඉතින් ඒ නිසා අම්මයි තාත්තට සලකලා ඒ දෙන්නගේ ආශිර්වාදයේ තියෙනවා නම් යම්කිසි දරුවෙකුට වරදින්නේ නැහැ පින්වතුනි. ඊළඟට තමයි දිව්‍ය ලෝකේ තව යෑමේ තව තියෙනවනේ ක්‍රමයක්. සක්දෙවිඳු පවා වඳින මිනිසයන්ගේ මනුෂ ප්‍රතිපදාවක් තියෙනවා. ඒ තමයි සක්දෙවිඳු දවසක් වඳිනවනේ මිනිස් ලෝකෙට. මාතලි අහනවා ඇයි මේ මේ සක්දෙවිඳු නිවඳින්නේ. ඒ වෙලාවේ කියනවා කාටද වඳින්නේ කියලා අහපු ප්‍රශ්නෙට මේ විදිහට තමයි උත්තර දෙන්නේ. මේ සක්දෙවිඳු කියනවා "යේ ගහට්ටා පුඤ්ඤ කරා සීලවන්තා උපාසකා ධම්මේන ධාරං පෝසෙන්ති තේ නමස්සන්ති මාතලි" යම්කිසි කෙනෙක් ඉන්නවා නම් පින් කරන ඒ වගේම තමයි "යේ ගහට්ටා පුඤ්ඤ කරා සීලවන්තා උපාසකා පන්සිල් රකින්න තෙරුවන් සරණ ගිය. ධම්මේන දහරම් පෝසෙන්ති ධාර්මිකව හරි හම්බ කරන දෙයින් අඹදරුවන් දෙමව්පියන් පෝෂණය කරනවා. ඒ අයට සක්දෙමිදු පවා වඳිනවා කියනවා. ඒ අය තමයි දෙව්ලොව යන්නේ. ධාර්මිකව දෙමව්පියන්ට අඹදරුවන් පෝෂණය කරන්න ඕන. සමහර අය ඉන්නවා Taman කඩෙන් කනවා gedara ගෑනු කෙනා දරුවෝ කෑවද නැද්ද කියලා බලන්නේ. ඒවා නිරේ යන අකුසල. තමන් හරි හම්බු කරන දේෙන් ඒ ගෙවල්ලලාය පෝෂණය කරන්න ඕන ඒක තමයි වගකීම කියන්නේ මනුස ලෝකේ. එහෙම නැත්තම් විවාහ නොකරගෙන ඉන්න ඕන. ඊට පස්සේ ළමයින්ගේ ජීවිත දැන් ওই බොන මිනිස්සු ගෙදරක හිටියට පස්සේ බොන මිනිසයා කිසිම වගකීමක් දරන්නේ නැහැ. දරුවෝ කෑවද, බිව්වද, ඇඳද, ඉස්කෝලේ කොහමද? ඒ මොකක්වත් නැහැ. ඊට පස්සේ තමයි අම්මලා රට යන්නේ. ඒ ගිහිල්ලා මෙහි එනකොට මෙහි තියෙන දේවලුත් නැහැ. මේ මනුස්ස සංහතියට වෙච්ච මේ සාපේ සුළුපටු දෙයක් නෙවෙයි බීමනාව නිසා. ඉතින් කොහොම හරි තමන් අමුදරුවන් ධර්මිකව පෝෂණය කරනවා නම් ඒ කෙනා ඒ පින්බලෙන් පින්වතුනි දෙව්ලෝ උපදිනවා. ඊළඟට ශ්‍රද්ධාවන්ත වීම පන්සිල් රකින්න එක සුළුපටු දේවල් නෙවෙයි. මේ බලන්න ධාර්මිකව දෙමව්පියන්ට පෝෂණය කරන දෙමව්පියෝ බලන ඒ දරුවෝ දෙව්ලොව යනවා. පුංචි කාලේ ඉඳලා උගන්වලා උගන්වලා ළමයිට රස්සාවක් කරන් දෙන්න ගියාට පස්සේ ගොඩක් අය බලන්න ගොඩාක් අය 99ක් කිව්වට මං හිතනවා මං වැරදි නෑ. පළවෙනි පඩිය ගන්නකොට අම්මා මතක් වෙන්නේ ඉතින් ගොඩාක් අය පළවෙනි රස්සාව කරලා ඉස්සල්ලාම පඩිය අරන් පොතේ දාගන්නේ. ඇයි වාහනයක් ගන්න ඕන, ගේ හදා ගන්න ඕන, ෆෝන් එකක් ගන්න ඕන. එයාගේ ලෝකේ ලොකු දේවල්. නමුත් අම්මලාගේ අතට කුලි වැඩ කළා අතට සල්ලි එනකොට අම්මලා තාත්තලා හිතන්නේ ළමයි ඉස්කෝලේ යවන්න ඕන මුන්ට කන්න ඕන බොන්න ඕන අඳින්න දෙන්න ඕන දෙමව්පියෝ හිතන විදියයි දරුවෝ හිතන විදියයි කොච්චර වෙනස්ද අතට සල්ලි හම්බුණාට පස්සේ පොඩ්ඩක් තනියෙන් කල්පනා කරලා බලන්න මිනිස්සෙක් වුණාම දෙයියනේ මේ හිතන්න පුළුවන් මොළයක් තියෙන වෙලාවේ පොඩ්ඩක් හිතන්නකෝ නිකම් මනුස්සේ මම හිතන්න පුළුවන් මොලෙන් වැඩක් ගන්න. ඉතින් ඒ නිසා දැන් මං මට ඕක කල්පනාවට ආවේ තාත්තා කෙනෙක් වයසක තාත්තා කෙනෙක් මට ඇවිල්ලා වැඳලා කිව්වා මං ලොකු පිනක් කරගත්තා හඳුරනේ මං ඇහුවා මොකද්ද ඊට පස්සේ කිව්වා ස්වාමීනි මං රජේ රස්සාවක් කරපු කෙනෙක් මං ඉස්සෙල්ලාම පඩි අරන් අම්මගේ අතට දීලා උන්දලා සිල් සමාදන් කෙරෙව්වා මට ඒක අද වාගේ මතකයි කිව්වා බලන්න මැරෙනකොටත් මතකයිනේ ඉතින් ඒ නිසා ඒ වාගේ පින්කම් කරගෙන තියාගන්න ඉතින් දෙමව්පියන්ට සලකනවා කියන එක සෑහෙන විශාල ලාභයක්. ගොඩාක් අයට තියෙන ප්‍රශ්නය තමයි තමන්ගේ පවුලේ තියෙන කරදර ටික ඕවා තේරුමක් බේරුමක් කරගත්තට පස්සේ තමන්ගේ ගෙදර වියහිදම් බැලුවට පස්සේ අම්මලා තාත්තලා ගැන බලන්න විදියක් නැහැ. සම ගොඩාක් අය බලන්නේ පුළුවන් නම් අම්මලාගේ තියෙන එකත් ගන්න. නමුත් ඒක සුදුසු නෑ. සුදුසු නෑ. තමන්ගේ පඩියෙන් යම් කොටසක් පොඩි දෙයක් හරි ගෙදෙට ගේනවා නම් අපි මොනවන්ම දෙන්න විදියක් නැත්තම් පළතුරු කෙහෙල් ගෙඩි කෙහෙල් ඇවරියක් හරි අම්මලා තාත්තලාට බල්ලා හාල් ටිකක් තියෙනවද ලුණු ටිකක් තියෙනවද ඊළඟට පන්සලට පිරිකරක් හරි පූජා කරන්න අතට කීයක් හරි තියෙනවද ඒව පොඩ බෙහෙත් හෙත් ගන්න තියෙනවද මොන්දලට බෙහෙත් හෙත් ගන්න යන්න පුළුවන්ද ගමේ ත්‍රීවිල් එකට පොඩ්ඩක් කතා කරලා අම්මා තාත්තා පොඩ්ඩක් බෙහෙත් ගන්න යවන එක පොඩ්ඩක් බලන්න මං ඒක හොයලා දෙන්නම් එහෙම කියලා මේ මිනිස්සුන්ට පහසුවක් ඇති කරන්න ඕන පොඩ්ඩක් බලන්න එක එක ප්‍රශ්නේ සමහර දෙමව්පියෝ ඉන්නවා ඉතින් එහෙම කැමති නැහැ එක එක ඒවා. නමුත් Tamanට පුළුවන් ප්‍රමාණයෙන් උපස්ථාන කරන්න. මොකද මම දෙපැත්තටම ගැන හිතනවා. මොකද සමහර දරුවෝ ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අපි ගොඩාක් උපස්ථාන කරන්න කැමති අම්මලා තාත්තලා කැමති නෑ ඒකට කියලා. සමහරලාට එන්නේ නෑ. දරුවෝ ඉන්න තැනට ගෙනාවොත් දරුවන්ට බලා ගන්න පුළුවන්. මොකද දරුවෝ එක එක තැන්වල රස්සාවල් කරන්නේ. අම්මලා තාත්තලා ගෙදේට වෙලා ඉන්න. උන්දලා එතනින් යන්නේ නෑ. ඉතින් ගොඩාක් අය බහිරව වෙලාම උපදිනවා මේ පරණ ගෙවල් වලම ඉඳලා. යන්නේ නැහැ. මං උපන්නෙත් මේකේ, හැදුනෙත් මේකේ, මම මැරෙන්නෙත් මේකේ. මැරිලා උපදින්නෙත් ඉතින් ඕකෙම තමයි. ඉතින් ඒ නිසා මේ දරුවන්ගේ අතරට පොඩ්ඩක් ගිහිලා ওই ගෙවල් වලම läගලා ඉන්න දෙමව්පියන්ටයි මේ කරුණා මෛත්‍රියෙන් කියන්නේ පොඩක් දරුවන්ගේ ගෙවල් වල සතිය හමාර ගිහිලා පොඩ්ඩක් ඇවිදලා කියලා ඉන්න. දැන් මේ මේ වසංගත කාලේ එනම් ඇවිදින්න යන්න එපා. ඉතින් ඒ නිසා මේ අර එක තැනකටම වෙලා ඉන්නේ නැතුව දරුවන් ළඟ ඉන්න කියන එක මේ කියන්නේ. ඊට පස්සේ දරුවෝ ඉතින් උපස්ථාන කරගන්නවා. ඊළඟට තව මට සමහර ඇවිල්ලා කියලා තියෙනවා මේ උපස්ථාන කරන්න දැන් බඩු එහෙම ගිහින් දෙනුට විසික කරනවලු. තොපේ දෙයක් අපිට එපා කියලා. ඉතින් මං ඒ වගේ දේවල් වලට කියනවා රණ්ඩු සරුවල් වෙන්නේ නැතුව දෙමව්පිය වෙනුවෙන් ඔයා පින් කරන්න. ඒ කියන්නේ දානියක් දීලා දෙමව්පියන්ට දීර්ඝායුෂ පතන්න. ඒ වගේ දේවල් කරවන්න කියලා අපි ඉතින් ඒ ඒ අය යොමු කරනවා. ඉතින් කාරණා දෙකකටම තියෙනවා. ඉතින් නමුත් ඔබගේ ජීවිතයට ගැලපෙන ආකාරයෙන් ඒ කරුණ තේරුම් ගන්න. ඉතින් මේ දෙව්ලොව ගිය අයගේ විස්තර. ඊළඟට පින්වත්නි අපි අපි බලමු ඊළඟ දිව්‍ය ලෝකයේ විස්තර. මුගලම් මහරහතන් වහන්සේ තමයි දුටුවේ මහා මාණික්‍ය කණු තියෙන යොදුන් 12ක් දුරට විමානයේ පැතිරිලා තියෙන කාමර 700ක් තියෙන වෛරොඩි මැණිකෙම්ම කරපු මාලිගාවක් දෙවියන්ගේ ලස්සනට කනවා බොනවා දිව්‍ය සම්පත් විඳිනවා දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන ඉන්නවා අධිපති භාවයටයි පත් වෙලා තිබෙන්නේ පුදුම සැප සම්පත්තියක් විඳිනවා. ඉතින් මොගලම් මහරහතන් වහන්සේ මේ කාරණාව දිව්‍යයන්ගෙන් ඇහුවට පස්සේ මොකද්ද කරපු පින කියලා මම මිනිස් ලෝකේ මිනිස්සෙක් වෙලා හිටියා. වනගත මාවතක මං සක්මන් මළුවක් හැදුවා. ආරාමයක් හැදුවා. රුක් රෝපණය කළා. ඒ වගේම සිල්වතුන් වහන්සේලාට මට හරි ප්‍රියයි. ඉතින් මං උන්වහන්සේලා ගැන හිත පහදවගෙන හිටියේ. මම බොහොම පිළිවෙලට දම්පැන් හදලා පූජා කළා. ඒ පිනෙන් තමයි මේ දිවිමානේ හම්බුණා කියන්නේ. මට ඒක කියනකොට මතක් වුණේ වනරෝප මේ සූත්‍රය කියලා මේ සූත්‍රයක් තියෙනවා සංයුතනිකායේ ඒකේ තියෙනවා ආරාමරෝපා වනරෝපා යේ ජනා සේතුකාරකා පපංච උදපානංච යේ දදන්ති උපස්සයන් තේසන් දිවාච රත්තෝච සදා පුඤ්ඤම් පවඩ්ඩති ධම්මට්ඨා සීල සම්පන්නා තේජනා සග්ගගාමිනෝ. ඉතින් මේ විදිහටයි තියෙන්නේ කියන්නේ දිවා රාත්‍රී දෙකෙන්ම Tamanට පිං රැස් වෙන පිංකම් ටිකක් තියෙනවා. දිවා රාත්‍රී දෙකේම. ඒක තමයි ආරාම රෝපා වන රෝපා. ආරාම කරවීම, වන රෝපණය කිරීම, ගස් කොළන් හදන එක, මල් හදන එක, ගස් කොළන් හදන එක ආරාම හදන එක ඊළඟට ඒ ජනා සේතුකාරකා මිනිසයන්ට පහසුවෙන් පහසුකම් හදන එක පාරවල් හදන එක සක්මන් ඒ දඬු පාලං අර පොදු පොදු පහසුකම් ප්‍රජාශාලා ඉතින් ඔය ඒ වාගේ දේවල් අර මිනිස්සුන් ඊළඟට බස් ස්ටෑන්ඩ් ඒ වාගේ දේවල් හදනකොට මගීන්ට බොහෝ පහසු හැදෙනවනේ ඒ ඒ වගේ දේවල් කරන අයට දිවා රාත්‍රී පින් වැඩෙනවා කියනවා. මේ පින්කම් කරලා තියාගන්න. ඊට පස්සේ තියෙනවා සමහර ලාවට ඔබගේ ගමේ ගමට එන යන පාරවල් හදලා තියෙන එක ඊට පස්සේ පාරවල් සුද්ධ කරන එක වල් අයින් කරන එක ඊළඟට ලිඳ සුද්ධ කරන එක ලිඳාවට පොදුලින් ඊළඟට පොදු මිනිස්සු නාන පීලි තියෙනවා ගංවල වතුර එන තැන් ඒ දිය කඩිති හොඳට සුද්ධ කරන එක පොදු පහසුකම් හදන එක පොදු පහසුකම් හදන එකෙන් දිවා රාත්‍රී පින් හැදෙනවා කියනවා. ලින්ක් හදලා දෙන එක පපංච උදපානංච මේ ඒ වගේ මිනිසුන්ට ඒ ලින්ක් අපන එක පොදු පහසුකම් හදන එක යේ දදහන්ති උපස්සයන් කුටි සෙනසුන් හදලා දෙන එක ඊළඟට ගෙවල් දොරවල් මිනිසුන්ට හදලා දෙන එක මේවා දිවා රාත්‍රී පින් වැඩෙන දේවා තේසන් දිවාච රත්තෝච සදා පුඤ්ඤම් පවඩ්ඩති දිවා රාත්‍රී දෙකේ හැමදාම පින් සිද්ධ වෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ වගේ අය නිරේ යන්නේ පින්වතුනි. මේ වගේ මිනිස්සු යන්නේ දෙව්ලොව. ධම්මට්ටා සීල සම්පන්න දහමේ පීටි සිල් රකින්න මිනිස්සු තේ ජනා සග්ග ගාමිනෝ. ওই ජනතාව ඉතින් ස්වර්ගයේ නෙවෙයි යන්නේ කියනවා. ඒ නිසා පොදු පහසුකම් ඇති කරලා මිනිසුන්ට පින් රැස් වෙනේවා, ගස්කොලන් ඉන්දනේවා කොච්චර වාසනාවන්තද ඉතින් ඒ නිසා දැන් මේ බලන්න මේ දිව්‍ය විමානයේ ඉන්න දෙවියා රුක් රෝපණය කරලා මනුස්ස ලෝකේ සක්මන් මලු හදලා ඊළඟට මිනිසයන්ට පහසුකම් හදලා සංඝයා දකින් හරි ආසාවෙන් ඉඳලා ඉතින් සංඝයාට පුළු පුළුවන් විදිහට දම් පැම් පූජා කරලා හිත පහදවාගෙන සංඝයා ගැන අපහැදෙන දේවල් හිතලා නැහැ. මේ ඔක්කොම යහපත මේ ඔක්කොම Taman සුගතිය උපද්දන දේවල්. බලන්න ඉතින් ලොකුවට හිතට අරන් නැතුව පුළුවන් දේවල් ටික කරලා. අපි බලමු ඊළඟ විමානේ පින්වත් දිව්‍ය පුත්‍රය හැම පැත්තෙම ප්‍රභාස්වර ඔබගේ විමානයේ පිහිටලා තියෙන්නේ රත්තරම් පර්වතයක් වගේ. ඒ විමානයේ වටා රන්වන් දැලුත් රන් කිකිණි දැලුත් එල්ලලා තිබෙනවා. ලස්සනට කරපු අටපට්ටම් තියෙනවා. අටපට්ටම් කණු තියෙනවා. වෛරොඩි මාණිකයෙන් කියලා මේ වයිරොඩි රත්තරම් පලිංගු රිදී මැසිරිගල් මුතු රතුමැණි ඒ කියන්නේ සප්ත රතනවලින් ඒ විමානයේ විභූෂිතයි. මේ බිම මාණික්කෙන් තියෙන්නේ දූවිලි නැහැ. වහලේ පරාල වලට තියෙන රත්තරන් කැණි මණ්ඩල රත්තරන් සතර දිශාවෙන් පඩිපෙළවල් තියෙනවා මැණික් තියෙනවා මේ වේදිකාවලට බෙදිලා තියෙනවා කුටි ගණනාවක් තියෙනවා පුදුම සහගත දිව්‍ය විමානයක් මේ මොකද්ද කරපු පින කියලා මොගලම් මහරහතන් වහන්සේ අහනකොට මේ මිනිසයා මේ කැලේ ගිහිල්ලා ජීවත් වෙලා මොන හරි දාර කපලා හරි පළතුරු ගෙනල්ලා හරි ඉන්න මිනිසෙයි. මනුස්ස ලෝකෙ ඉද්දී. බුදුරජාණන් වහන්සේ ගමට වැඩියට පස්සේ ස්වාමීනි වඩින්න මේ මම භාග්‍යතුන් වහන්සේට ඉන්න තැනක් හදලා දෙන්නම් කියලා දැන් මෙයා කැලේ ඇතුලේ විස්තර දානවා ගල්ලෙනක් තිබ්බා. ඒ ගල්ලෙන හොඳට සුද්ධ කරලා බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න පුළුවන් විදිහට හැදුවා. නමුත් එයාගේ හිත කොච්චර සද්ධාවන්තයිද කියනවනම් මං ඒ කාලේ අන්දකවින්ද රටේ හිටියේ. ඉතින් මම සූර්ය බන්දු ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේට විහාරයක් කෙරෙව්වේ හිත පහදවාගෙන මගේ අතින්මයි. දැන් අර ගල් ලෙනක් කියලා කතාවක් නෑ යාට. යාට ඒක බුදුරජාණන් වහන්සේට හදපු විහාරයක්. ඇත්තටම තමන්ගේ හිතේ තියෙනවා නම් ශ්‍රද්ධාවක් ගල් එනක් වුණත් මාලිගාවක් කරන්න පුළුවන් හිතේ සද්ධාවට. එයාට දෙන්න පුළුවන් ලොකුම දේ එයා කළේ. හරි පැහැදිලිමේ බුදුරජාණන් වහන්සේ දා රාත්‍රී වැඩ හිටියා. ඒ ගල් එනේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ ගැන ඉතාම සද්දටටපත් වුණා. ඊට පස්සේ මෙයා මොකද කළේ? මං එහිදී ශාස්ත්‍රඥ වහන්සේට සුවඳ, මල්, වටිනා සුවඳ වර්ග, විලවුන් වර්ග, විහාර විහාර පූජා කළේ. විහාරයට පූජා කළේ ගොඩාක් සතුටින් කියනවා. ඉතින් අර ගල්ලිනියා හදලා මේවා කරනකොට සුවඳ එන සඳුන් අගිල් ඒ වගේ සුවඳ වර්ගත් දාලා තියෙන වටිනා ඒ ඒ රටේ වටිනා සුවඳ වර්ග අර ගල්ලිනේ තියලා සුවඳ හමන්ඩ ඒ ඔක්කොම පින්කම් ඒ ඒ පුණ්‍යානු භාවිත අප්‍රමාණ දිවිය සැප විඳිනවා අවුරුදු තුන්කෝටි හැට ලක්ෂයක්. එතකට තේරෙනවා පින්වතුනේ ගොඩාක් අය යන්නේ තවතිසාවේ. ගොඩාක් අය යන්නේ තවතිසාවි. ඊළඟට පිරිසක් යනවා නිම්මාන රති. යාම ලෝකේ ගිය අයත් හම්බ වුණා. තුසිතේ තුසිතේ ගිය අයත් අතිදාන මුල් කරගෙන. ඒ කියන්නේ ගොඩක් දන් දීම, ගොඩාක් පැහැදීම, ගොඩාක් බණ අහන එක ඒවාදී මුල් කරගෙන තුසිතේ උපදිනවා. ගොඩාක් ධර්ම දේශනා කිරීම. දැන් ඒ කාලේ අනුරාධපුර යුගයේ අපි අහලා තියෙනවා රහතුන්ගේ යුගයේ ධර්ම දේශනා ගොඩාක් කරපු දේශකයන් වහන්සේලා ඉපදිලා තියෙන තුසිතේ. කය බිඳී මරණින් මත්තේ. ඒකට හේතුව ධර්ම දානේ අති ධර්ම දාන කිරීමේ විපාක. ගොඩාක් අය මාර්ගඵල ලැබලා ගොඩාක් අය රහතන් වහන්සේලා. ඒ වගේ තිබෙන. ඒකට බලන්න ඊළඟට තමයි සාමාන්‍යයෙන් පින හොඳට පින් කරනවා පොඩ්ඩක් කිලිටි සහගත දේවල්. ඒවා මුල් කරගෙන කියන්නේ පින් ආස්සේ ප්‍රශ්න තියෙනවා. ආන් ඒ වාගේ චාතුම් මහරජිකේ ඊළඟ ගොඩාක් පින් තියෙනවා නමුත් ස්ත්‍රීන් ගැන ওই වගේ ලාමක දේවල් ගැන හිත පිහිටව ගන්නවා. ඒ වගේ අය නමුත් ගොඩක් පිනුත් තියෙනවා. ඒ වගේ බූමාටු දෙවියන් අතර උපදිනවා. ඔය වගේ ඉතින් එක එක ස්වභාවල් තියෙන තමන් දැනගන්න තමන්ගේ හිත පිරිසිදුව උතුම් ආකාරයෙන් තියාගන්න. මනුස්ස ලෝකෙන් නම් පින්වතුනි පේනව නේද මේ මිනිස්සු අතර තියෙන අරුබුද? ඊළඟට ව්‍යසන, කරදර, දුක්, කංකටලු ඉතින් ඒ නිසා පින්වතුනි ඉතින් ඉදිරියටත් මනුස්ස ලෝකෙ ඉපදීමත් මිනිසු අතින් ගොඩාක් පව් කෙරෙන විදිහට තමයි හැදෙන්නේ. පින්වතුනි අපි ඊළඟ දිව්‍ය විමානය බලමු. මේ දිව්‍ය විමානය නම් හරිය ආනුභව සම්පන්නයි. ඒ මේ මේ දෙවියා කරපු පින නම් පුදුම සහගත එකක්. මේ දෙවියා කළා තියෙන පින මේ වගේ එකක්. ඒ තමයි මෙයා පායන කාලේ අඹ වත්තක් බලාගත්ත උයන් පල්ලේ. මේ බලන්න මේ කාලේ පින් කළා තියෙන හැටි. ඉතින් මෙයාට දවසට ලිඳේ වතුර උනනවා. ඒ කියන්නේ අපි කියමු මේ අඹ ගස් 60ක් තියෙනවා නම් ලිඳෙන් ගන්න පුළුවන්නේ වතුර පණිටු 60යි. ගානට තියෙන්නේ. පායන කාලේ. ඉතින් මෙයා ඉතින් අඹ උයන බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ අඹ උයන ළඟින් දවසක් වඩිනවා කිනිහිරියා මලේ පාටින් බබලන ධර්ම සේනාධිපති වූ ප්‍රඥාවෙන් අග්‍ර අපගේ සාරිපුත්යන් වහන්සේ බිමට යොමු කරපු දැස් ඇති සංසුන් ගමනින් වඩින මහ මුනිවරයාණන් වහන්සේ. ඊට පස්සේ උන්වහන්සේ අර පායන කාලේ වැඩලා දාඩිය. උන්වහන්සේට ගොඩාක් වෙහෙසයි. ඊට පස්සේ ඔය උයන ළඟින් යනකොට අර උයන් පල්ලා අර අඹ ගහක් යට ඉඳලා බලාගෙන හිටියා. උන්වහන්සේ දැක්කා රත්තරම් පාට ශ්‍රමණයන් වහන්සේගේ මූණෙන් දාඩිය වැටෙනවා. එකපාර මිතුණා අනේ මූණවත් හොදාගන්න පැන් වතුර ටිකක් දී ගන්න නැත්තම්. හැබැයි මොනවත් කරගන්න විදිහක් නැහැ. ගානට වතුර තියෙන. ඊට පස්සේ කල්පනා කළා මේ එහෙම හිතලා හරියන්නේ නැහැ. දැන් පින් කරන පිනක් කරගන්න නම් යහපත් දෙයක් කරගන්න නම් මට මේ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ කැමති නම් මං නාවන්න උනත් කැමති අඹ ගස් පස්සේ හිතනවා කියමු. කියලා හිතුවා. ඉතලා දුවගෙන ගිහිලා වැඳලා ස්වාමීනි මට අනුකම්පාවෙන් මේ ස්වාමීන් වහන්සේ වඩිනවද මම වතුර ටිකක් දෙන්නම් කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ හැරුණා. ඊට පස්සේ කෝ ස්වාමීන් වහන්සේ කැමති නම් මම ඔබ වහන්සේ පැම් පහසු කරවන්නද? මේක පුදුම පිනක් පින්වත්නි. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔහු දෙස බලා හිටිය උන්වහන්සේ මහා අභිඥා උත්තමයා. මොන හරි පේන්න ඇති. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නිහඬව අඹ උයනට වැඩියා. ස්වාමීන් වහන්සේ නම මම පෑම් පාසු කරවන්නම් කියලා කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ චීවරය ගලවලා අර අඹාත්තක දැම්මා. දැන් අර මිනිස්සයා ජීවිතේ දෙවෙනි කරගෙන මේ පින කරන්නේ. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් අරයා වතුර ටික ගේන අතරේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අඹ ගහක් ළඟ හිටගත්තා. එතකොට අර මිනිස්සයා අර මේ ආන්දනේ පිටින් ඉන්න අපගේ උතුම් සාරිපුත්‍රයන් වහන්සේගේ ශරීරයට පෑන් දානවා. සාරිපුත්‍රයන් වහන්සේත් නෑ වෙනවා අඹ ගහට වතුරත් වැටෙනවා. ඉතින් ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඊළඟ අඹ ගහ ගාවට වඩිනවා. මේවා පුදුම සාහගත දේවල්. මෙහෙමත් පින් කළානේ පින්වතුනි. මේ මේ දෙවියාගේ දිව්‍ය සැප සම්පත් වචනෙන් කියලා නිම කරන්න බෑ. ඒ දෙවියාගේ දිව්‍ය සම්පත්තිය ඒ විමානයේ හිර මඩල හඳ මඩල වගේ කියනවා. සියලු දිව්‍ය අප්සරාවන් ලක්ෂ ගාණක් ඔහුට යටත්. එච්චර අනුභව සම්පන්න පිනක් කළේ. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එහෙම සිවුර පොරවගෙන වැඩම කළා. මෙසේත් ප්‍රාර්ථනා කරලා. ඉතින් ඒ පුණ්‍යානුභවයට සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙනුවෙන් ඒ කර පුණ්‍යානුභවයේ ඒ විස්තරේ සාරිපුත්ත මේ මුගලම් මහරහතන් වහන්සේට එයා පස්සේ කාලේ මැරිලා මේ දිව්‍ය ලෝකෙ ඉපදිලා විස්තරය කියනවා. මේ බලන්න මේ විස්තරේ. ඒ කාලේ ඉර සැරට පායනවා. පායන කාලේ අන්තිම මාසේ අනුන්ට බැල මෙහෙවර කරන පුජ්‍යලෙක් හිටියා. ඔහු අඹ වනයේකට වතුර දැම්මා. එතකොට ඒ දිසාවෙන් වැඩියා ඊතා ප්‍රසිද්ධ වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ කායික වශයෙන් කලන්ති ස්වභාවයක් පෙනුණා. නමුත් මානසිකව කලන්ති තිබුණේ නැහැ. අඹ වනයේට වතුර දදා හිටපු මං ඒ වනයේට වඩිනා උන්වහන්සේ දැක්කා. ස්වාමීනි ඔබ වහන්සේට පෑන්සනසවා මේ ඔබ වහන්සේ පෑන් පාසු කරනවා නම් ඒක මට සැපයට හේතු වෙනවා. එතකොට උන්වහන්සේ මහ කෙරේ මා කෙරෙහි අනුකම්පා කළා. පාසිවුරු පැත්තකින් තැබුවා. අඳනේ විතරක් ඇඳගෙන රුක් මුල් සෙවණක වාඩි වුණා. මං එතකොට හිත පහදවා ගත්තා. රුක් සෙවණෙහි අඳනේ පිටින් වැඩ සිටි උන්වහන්සේව පිරිසිදු ජලයෙන් නැහැවෙව්වා. අඹගහටත් මං වතුර ඉස්සා. ශ්‍රමණයන් වහන්සේත් පැම් පහසු කෙරෙව්වා. මාන් රැස් කරගත්තේ නම් සුළු බඩු පිනක් නන් නෙවෙයි. ඒ ප්‍රීතියෙන් තමන්ගේ මුළු කයම සීතල වෙලා ගියා කියන්නේ. මේවා අහනකොට මේවා කියවනකොට අපේ ඇඟ සීතල වෙලා යනවනම් ඒ පින කරපු කෙනා කොහොම ඉන්න ඇතිද? මං මේ මනුස්ස ජීවිතේ කරගත්තේ ඔය පිනම විතරයි. මිනිස් සිරුර අත්හැරියට පස්සේ මං උපන්නේ මේ නන්දන උයනේ. මේ රම්‍ය වූ නන්දන වනේ නොයේ කුරුළු කොබියම් පිරිවරාගෙනයි තියෙන්නේ. දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන නැටුම් ගැයුම් වලින් මම ගොඩාක් සතුටු වෙනවා. බලන්න කරපු වෙන. සමහර මම දැකලා තිනවා සමහර පන්සල් වල වයසක හාමුදුරුවරු ඉන්නවා. ඉතින් ඔය ලීඩ වෙලා උපස්ථාන කරන්නට කවුරුත් නැහැ. ඕන ගමේ තරුණ කොල්ලෝ ටිකට ගොඩාක් පිනක් කරගන්න අවස්ථාවක්. ඉතින් ගිහිල්ලා නායක හඳුන්නේ කියලා වැඳලා උන්වහන්සේව හොඳට දවල් කාලයක බලන්න උන්වහන්සේගේ ලෙඩ දුක් වලට කොහොමද හොඳයිද කියලා බලලා ඒ කාමරය අස් කළා සුද්ධ කළා වැසිකිලි කැසිකිලි සුද්ධ කළා පිරිසිදු කරලා ඊට පස්සේ නාවලා සිවුරු හොදවලා ඒ වාගේ පින් කරගන්න නැත්තම් කොච්චර එකක්ද අපි තිස්සර කරපු පින් තියෙනවා දැන් අපේ මට මතකයි අපේ අපේ ගෙවල් වලට පහලින් අපේ ගමේ පොදු ලිඳක් පොදු පීල්ලක් තියෙන්නේ පන්සලේ හාමුදුරුවෝ අපි පැම් අපි නාන පීල්ලටම තමයි පැම් පහසු වෙන්න වඩින්නේ. ඉතින් අපි ගෙවල් වල ඉතින් අපි පොඩි ළමයි. අපි දකිනවා හාමුදුරුවෝ දෙනමක් විතර මේ පැම් පැම් පහසු වෙන්න වඩිනවා. ඉතින් අපි දුවගෙන යනවා පීල්ලට. ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා පැම් පහසු වෙනකල් අපි මේ ඒ මේ සිවුරු හොදලා මේ සබන් ගාලා හොදලා ඒව කරලා දෙනවා මේ ස්වාමීන් වහන්සේලා පැම් පහසු වෙන අතරේ. මං හිතනවා අපිට මේ බුද්ධ ශාසනය පිහිට ලබන්න ඒ පිනත් උපකාර වෙන්න ඇති කියලා. ඒ නිසා ඔයාලත් ඒ පින්කම් කරන්න. ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරන්න. ඒව ගොඩාක් වටිනවා පින්වත්නි. අපිට පස්සේ කාලේ හිතලා සතුටු නැහැ. දැන් පුංචි කොල්ලෝ කාලේ අපි ඒ කරපු පින්කම් දැන් අපි සතුටෙන් සිහි කරනවානේ. මේ වහනකොට අපිට සන්තෝසයිනේ. ඉතින් ඒ නිසා ඔබත් පින් කරගන්න. ඊට පස්සේ තියෙනවා පින්වතුනි තව දිවි විමානයක්. දැන් ඇත්තටම මේ කාරණාව කල්පනා කරලා බලනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇත්තටම පැම් පහසෙන් වමනාවට නෙවෙයි මේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇත්තටම මේ කරලා තියෙන්නේ අර උපාසකයාට අනුකම්පා කළා. මේ ලෝකේ රහතන් වහන්සේලා වැඩ ඉන්නේ මේ ලෝක සත්‍යයට අනුකම්පා පිණිස. යහපත පිණිස, හිතසුව පිණිස. කොච්චර භාග්‍යයක්ද මේ උතුම් රහතන් වහන්සේලා. ඒ කාලේ කොච්චර මිනිසු පින් කරගන්න ඇතිද? එක රහතන් වහන්සේ නමකගේ ජීවිත කාලෙම උන්වහන්සේ වළඳන පිණ්ඩපාත, ඒ කියන්නේ ගෙවල් කීයකින් උන්වහන්සේලා දන් වළඳනවද? ඒ මිනිසුන්ට කොච්චර යහපතක්ද? රහතන් වහන්සේලා ලක්ෂ ගාණක් වැඩ ඉන්නවා කියන්නේ රහතන් වහන්සේලා ලක්ෂ ගාණක් පිණ්ඩපාත යනවා කියන්නේ ගෙවල් කීයක්ද? ඒ දම්පැම් පිදපු මිනිසු දැන් කොහෙද හිටියේ පින්වතුනි? ඒ මිනිස්සු ඉන්නේ දෙව්ලොවනේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඉතින් ඒ නිසා අපි බලමු ඊළඟ දිව්‍ය විමානේ. පුදුම සහගත දිව්‍ය විමානයක් අනන්ත අප්‍රමාණ සැප සම්පත් භුක්ති විඳිමින් ඉන්නේ. මුගලන් මහරහතන් වහන්සේ තමයි මේ කාරණාව ඇහුවේ. මුගලන් මහරහතන් වහන්සේ ඇහුව ඔබ කරපු පින මොකක්ද කියලා. මං ඉස්සර මිනිස්සු ලොව මිනිස්සෙක් වෙලා හිටියා. මං කළේ අනුන්ගේ ගව දෙනුම් එක් රැස් කරලා ආරක්ෂා කරන එක. එක. එදා ශ්‍රමණයන් වහන්සේ නම මන් ළඟට වැඩියා. මේක හරි පුදුම කතාවක්. පින්වතුනි මේකත් අපූර්ව කතාවක්. මේ තමයි පින්වත්නි එක හරක් බලන මිනිස්සේ මේ පිට්ටුවකුත් ওই පොඩි පිට්ටු ටිකක් ඉනේ ගහගෙන මල්ලේ දාගෙන දවල් කෑමට හරක් ටිකක් මේ දක්කාගෙන මේ කැලේට යනවා. ඒ අනකොට මුගලම් මහරහතන් වහන්සේ වඩිනවා දැක්කා. ඊට පස්සේ මුගලම් මහරහතන් වහන්සේ වඩිනවා දැකලා අර ගොපල්ලා කල්පනා කරනවා අනේ මට විටින් විට ශ්‍රමණයන් වහන්සේලා මොන ගහිනවා කවදාවත් දෙන්න දෙයක් නැහැ. අද මංගව පිට්ටු ඩිංගිත්තක් තියෙනවා. ඉතින් මං ඒක මොන්නාන්සිට පූජා කරන්න ඕන කියලා දැන් හරක් ටිකක් අරන් එන්නේ. දැන් හරක් ටික අතෑරලා මේ අර ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න පැත්තට ගියා. ඒ යනකොට ශ්‍රමණයන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේත් වඩිනවා මං ස්වාමීන් වහන්සේ ළඟට යනකොට හරක් ටික මෑකෙත කන්න ගියා. දැන් හරක් ටික ළඟ තිබ්බ මේ මේ මෑ ගොයමකට පැන්නා. ස්වා ඊට පස්සේ ස්වාමීනි මට දැන් වැඩ දෙකක් තියෙනවා. දෙකම කරන්න ඕන. ඉතින් ස්වාමීනි මං නුවණින් කල්පනා කරනකොට මට මේ අදහස ඇති වුණා. ඇයි දැන් දෙකක් තියෙන්නේ මොකද්ද? ස්වාමීන් වහන්සේට දානි පූජා කරන්නත් ඕන. හරක් ටික බලා ගන්නත් ඕන. නුවණින් කල්පනා කරනකොට මෙයාට හිතුණා මම මේ දෙකම කරගන්න ඕන. ඊට පස්සේ මම මොකද්ද කළේ? මේ තමන්ගේ පිට්ටු එනේ තිබ්බ පිට්ටු මල්ල අරගෙන ස්වාමීනි මේක ඔබ වහන්සේට කියලා මෙහෙම දාලා හරක් ටික මේ පැන්න කෙතට දිව්වා. මං එහෙම දුවනකොට ස්වාමීනි මේක මම පූජා කළා කියලා රෙද්දෙන් ඔතාගෙන හිටිය පිට්ටු අත්හැරියා. මේ ගවරැල අනුන්ගේ ධනේ වන මෑකෙත කන්ට ඉස්සර වෙලා මං ඒ මෑකෙතට දුවගෙන ආවා. මං එහෙම වේගෙන් යනකොට මහා විස ඇති දරුණු සර්පයෙක් මගේ කකුලට දෂ්ට කළා. කෙතට දුවනකොට එතන හිටව මහා සර්පයේ දෂ්ට කළා. ඉස්සර සර්ප විස කියන්නේ ඒ දෂ්ට කරපු ගමම්ම වැටෙනවා කටෙන් සුදු පාට පෙන වැටෙනවා. එතකොට මං සර්ප විස නිසා අධික දුකෙන් පෙලෙන්න උනා. ස්වාමීන් වහන්සේ මා කෙරෙහි අනුකම්පා කළා. මොකක්ද කළේ රේදිකට බැහැර කල්ලා පිට්ටු වැළඳවා. මං මැරුණා මං චුත වුණා මං දෙවියන් අතර ඉපදුණා. සා මුගලන් මහරහතන් වහන්සේ දුවගෙන ගිහිල්ලා අනේ උපාසකේ මොකද්ද උනේ පොඩක් ඉන්න මගේ 이르දියෙන් විස බාවන්නම් කියලා මේ මේවා පුදුම ලෝක පින්වත්නි. මේ රහතන් වහන්සේලා මේවට මැදිහත් වෙන්නේ නැහැ. උන්වහන්සේලා මේ ලෝකේ දුකයි කියලා අවබෝධ කළා. උපන් සත්වයා මැරෙනවා කියලා අවබෝධ කළා. උන්වහන්සේ අරයා වැටිච්ච ගමන් ඒ ලැබිච්ච පිට්ටුව එයාට පේන්න වැළඳුවා. අරයා මෙහෙම වැඳගෙන ඇස් දෙක පියාගත්තා. බේරන්න බෑ. අද කාලේ ඔහොම එකක් වුණොත් එහෙම මගේ අම්මෝ කොයි තරම් ගරහයිද? Facebook පිටු පිටින් යයි. මේ මම මිනිස්සයා Tamanට දාන දුන්න මිනිස්සයා ගැන හිතන්නේ නැතුව මේන් වැළඳුවා කියලා. මුන්නහන්සේලාට වළඳනම හැර වෙන එකක් නෑ කියලා. පිටු ගණන් යයි. අද වාගේ අහපුරුෂයෝ ඒ කාලේ නෑ. පින් තිබ්බේ සත්පුරුෂයන්ගේ ලෝකයයි පින් කරන අයගේ ලෝකයයි. දැන් බලන්න දිව්‍ය ලෝකෙ ඉපදිලා අදටත් ඉන්නවනේ. දැන් එදා බේරාගත්තත් අර දානේ වැළඳුනේ නැහැ පැහැදීමක් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? මොකක් හරි දෙයකින් මේ යත් දුගතියට වැටෙන්න තිබ්බා. ඇයි වෙන පින් කරගෙනත් නැහැ. සංසාරෙත් ලොකු පිනක් නැති නිසානේ මේ ගවයන් බලන කුලේ ඉපදුනේ. නමුත් බලන්න රහතන් වහන්සේලා කොච්චර ලෝකෙට අනුකම්පා කළාද කියලා. මේවා නම් ආශ්චර්ය පුදුම සහගත දේවල්. ඊට පස්සේ කියනවා මට කරගන්න ලැබුණේ පින විතරයි. ස්වාමීනි ඔබ වහන්සේට මම ගොඩාක් ඔබ වහන්සේ මට ගොඩාක් අනුකම්පා කළා. මුගලන් මහරහතන් වහන්සේට වැඳලා කියන්නේ ඇවිල්ලා දෙවියා විමානෙ පිටින්. මම මේ පින්කමෙන් සැප විඳින්නේ. මං කෙලෙහි ගුණ දන්න නිසා ඔබ වහන්සේට වන්දනා කරනවා. බලන්න තමන්ට පිහිට වුණ කෙනාට වන්දනා කරන්නේ දෙව්ලෝ ඉඳලා හරි එනවා. Tamanට පිහිට වෙච්ච කෙනාට වන්දනා කරන්න දෙව්ලෝ ඉඳලා හරි එනවා කෘතඥතාවයේ කෙලෙහි ගුණ තියෙන කෙනා. කෙලෙහි ගුණ නැති කෙනා ළඟ ඉඳලා වුණත් වඳින්න නම් එන්නේ නැහැ. දැන් බලන්න කෙලෙහි ගුණේ ස්වභාවය. ඊට පස්සේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ ලෝකයේ ඔබ වහන්සේ තරම් අනුකම්පා කරන වෙන මුනිවරයෙක් නන්නේ කියනවා. බලන්නකෝ ඔබ වහන්සේ තරම් වෙන අනුක අර පිට්ටු වළඳපු එකට මේ කියන්නේ. දෙවියන් මරුන් බමුන් සහිත ලෝකේ වෙන නම් ඔහොම අනුකම්පාවක් නම් වෙන කෙනෙක්ගෙන් නෑ කියනවා. දැන් බලන්න සත්පුරුෂ ලෝකේ අනුකම්පාව කියන එකයි. අද කාලේ මිනිසුන්ගේ ලෝකයි කොච්චර වෙනස්ද? ගොඩාක් අය පින්වතුනි මේ ලෝකේ විතරයි හිතන්නේ. පරලොවක් ගැන හිතන්නේ ඊට පස්සේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ගොඩාක්ම සානුකම්පිතයි. ඔන්න අනුකම්පාව. දැන් අද කාලේ ලෝකේ නම් කියන්නේ කිසි කරුණාවක්, මෛත්‍රියක්, දයාවක් නැහැ. අර මිනිස්සේ මැරෙනවා පිනිපිනි මේක කෑවනේ කියලා කියයි. අර දෙවියා ඒකට ලක්ුණේ කිනා කියනවා ඔබ වහන්සේ තරම් සානුකම්පිත කෙනෙක් නම් තවත් නැහැ කියනවා. කියනවා මං කෙලෙහි ගුණ දන්න නිසා ස්වාමීනී මං ඔබ වහන්සේට වඳිනවා කියනවා. තව තව කියනවා කෙලෙහි ගුණ ගැන. එහෙනම් දෙවියන්ගේ තියෙන උත්තරීතර ගුණයක් තමයි පින්වතුනි මොකද්ද? කෙලිහි ගුණ. එහෙනම් දෙවියන් අතරට යන්න මතක තියාගන්න විශේෂ ගුණයක් ඕන කෙලිහි ගුණ. Tamanට උදව් කරපු අය, තමාට පිහිට වෙච්ච අය, Tamanට ධර්මයේ දුන්න අය, Tamanගේ දෙමව්පියෝ, ගුරුවරු ඒ ඒ අය ගැන කෙලිහි ගුණය ඕන. එනිසා කෘතගුණ කියන එක සුළු දෙයක් නෙවෙයි. මොකද කෙලිහි ගුණ තියෙන්නේම සත්පුරුෂයාට. දෙව්ලෝ වනාහි කේවල සත්පුරුෂ භූමි සම්පූර්ණයෙන්ම සත්පුරුෂයන්ගේ භූමියයි. ඊට පස්සේ පින්වතුනි මේ ලෝකේවත් වෙනත් ලෝකයකවත් ඔබ වහන්සේ තරම් අනුකම්පා කරන වෙන මුනිවරයෙක් නෑ ආය කියනවා. ස්වාමිනි ඔබ වහන්සේ ගොඩාක්ම සානුකම්පිතයි. මං කෙලෙහි ගුණ දන්න නිසා මං ඔබ වහන්සේට වඳින්න ආවේ. ඔබ වහන්සේගේ සිරිපා කමල මං වන්දනා කරගන්නවා කියලා. පුදුම විදිහේ සන්තෝෂයෙන් ඒ දෙවියා ඒ මොගලම් මහරහතන් වහන්සේව වන්දනා කළේ. ඒතර කොයි තරම් මේ දෙවියන්ට තියෙනවද කියලා බලන්න පින්වතුනි මේ කෙලෙහි ගුණ ඒ වගේ මේ කාලේ පින් කරපු විදිය මරණේ පෙනිපෙනි මරණේ පෙනිපෙනි උපන් සත්වයා කොහොමදත් මැරෙනවා පින්වතුනි ඊට පස්සේ ඊළඟ දිවි විමානයේ මුගලන් මහරහතන් වහන්සේ දැකලා තියෙන්නේ දැන් මේක මෙහෙමයි මේක රවුමක්ම යන්නේ කන්නේ නෙවෙයි කාලෙන් කාලෙට මුගලන් මහරහතන් වහන්සේගේ ජීවිත කාලේ විටින් විට දිව්‍ය ලෝකයේ ගිහිල්ලා ඒ මුගලන් මහරහතන් වහන්සේ දැක්ක දේවල් බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියා හිටිනවා බුදුරජාණන් වහන්සේ තමයි මේ කරුණ ඇසුරෙන් ඊට පස්සේ දහම් දෙසන්නේ. ඊට පස්සේ ඒක බුද්ධ භාෂිතයක් වෙලා අද වෙනකොට ශ්‍රී සද්ධර්මයේ විදිහට අපිට මිහිඳු මහරහතන් වහන්සේ දායාද කළා. තාරකාවන්ට අධිපති වෙලා සස ලකුණු ඇතුව ඉන්න සඳක් වගේ පූර පසළොස්වක දවසට නැකත් අරු පිරිවරාගෙන බබලන සඳක් වගේ ආත්පසින් ගමන් කරන්න ඒ විදිහටයි. මෙන්න දෙවියගේ විමානේ. මේ දිව්‍ය පුරයේ තියෙන දිව්‍ය විමානේ ඒ වගේ හිරු වගේ බබලනවා. අතිශයින් බබලනවා. ඉතින් මේ අනන්ත අප්‍රමාණ දිව්‍ය පොකුණු සැප සම්පත් දිව්‍ය අප්සරාවෝ මල් ඒ වගේම දිව්‍ය ආසන ඊළඟට දිව්‍ය ආසන හරි මොලොක් කියනවා. දිව්‍ය සලු වලින් සැරසීලා සක්දේව් රජු වගේ ඔබ දිව්‍ය අප්සරාවෝ පිරිවාරාගෙන ඉන්නවා. කියනවා මෙච්චර සැප සම්පත් වලින් මාලා ආභරණ දාලා ඊළඟට පංචතූර්ය නාදේ නැටුම් ගැයුම් වයුම් ඒ සහිත ඔබ මෙච්චර සැප විඳින්නේ ඇයි කියලා අහනවා. මොකද්ද ඔබ කරපු පින කියලා අහනවා. ඔබගේ විමානයේ ප්‍රභාව හැමතැනම විසිරිලා තියෙනවා. මේ පුණ්‍ය විපාකයේ කොහොම ලැබුණ එකක්ද? මුගලන් මහරහතන් වහන්සේ මේ මහන්නේ ශාක්‍යවරුන්ගේ උතුම් නගරේ කපිලවස්තුවයි කිඹුල්වත් නුවර මං ඒ හිටියේ සුද්ධෝදන රජුරුවන්ගේ පුතුණුවන් වහන්සේගේ ඉපදීමයි මගේ ඉපදීමයි වුණේ එකම දවසේ මේ අප්‍රමාණ සැප විඳින දිවි රාජ්‍යය කවුරු වෙන්න ඇතිද කියනවා සිදුවක් කුමාරයා ඉපදුන දවසේමයි මමත් ඉපදුනේ කියලා. මොගලන් මහරහතන් වහන්සේට මොන ගැහුණේ දිව්‍ය ලෝකෙදී. කවුරු වෙන්න ඇතිද? ස්වාමීනි කාන්තකෝ සහජෝ අහං මම කාන්තකස්වයා. කාන්තකස්වයා. බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකයේ ඉපදෙනකොටම මවකුසෙන් බිහි වෙනකොටම ලෝකේ කාරණා හතක් පහළ වුණා. ඒ තමයි කාන්තකස්වයා කාලුදා යමාත්‍ය, චන්න අමාත්‍ය, ආනන්ද ස්වාමීන් වහන්සේ, යශෝදරා ඊළඟට උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේ ඊළඟට සතර මහා නිධාන පහළ වුණා. මේවට කියනවා සහජාත වස්තු හත කියලා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පානකට අඬනවා කියලා කියනකොට අපිට හිතෙන්නේ පොඩි හාමුදුරුවමක් අඬනවා වගේනේ. නෑ එදාට එදා ආනන්ද ස්වාමීන් වහන්සේට වයස අවුරුදු 80යි. අවුරුදු 80යි. ඉතින් මේ කාන්තකයන් මහ බෝධිසත්වයන්ට ගොඩාක් ඇලුම් කරපු කෙනෙක්. අපි බලමු කොච්චර ඇලුම් කළාද කියලා. එදා සිද්ධාර්ථ කුමාරයා මැදියම් රැයේදී බුදු බව පිණිස අබිනික්මන් කළේ කුමාරයන් වහන්සේ ඊතා හොඳින් හසුරවන අත්වලින් ඒ තඹ පාට නියපොතු තියෙන මොලොක් අත්වලින් මගේ කලවයට තට්ටු කළා. යාළුවා මං උතුම් සම්බෝධියටපත් වෙලා දෙව් මිනිස් ලෝකයාටත් මේ සංසාරයෙන් එතර කරවන්නයි මං එතර කරවන්නයි මම මේ යන්නේ. මාව උසුලාගෙන යන්න පුළුවන්නේ කන්තකකින් ඇහුවා. මට ඒ වචනේ ඇහෙනකොට මට මහා ලොකු සතුටක් දැනුණා. මගේ හිත පිනා ගියා. මගේ ශරීරය සීතල වුණා. මං ඒ සතුටු සිතෙන්මයි ඒ සිද්ධාර්ථ කුමාරයා මං මගේ පිටේ තියාගෙන ගියේ. මහා යසත් ඇති ශාක්‍ය පුත්‍රයන් වහන්සේ මගේ පිටේ නැංගා. මගේ සිත පිනා ගියා. හරීම සතුටෙන් මං ඒ සත්පුරුෂයා උසුලාගෙන ගියා. දැන් බලන්න සතෙක්ගේ හිත කාන්තකස්සයා සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ වෙන රජෙකුගේ රාජධානියටයි ගියේ. හිර උදා වෙනකොට මාවත් චන්නවත් අත්හැරලා කිසි බලාපොරොත්තුවක් නැතුව පිටත් වුණා. මේ ඇහෙන් දැක්ක කෙනෙක් කියන්නේ. මං සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේ තඹ පාට නියපොතු ඇති ඒ සිරිපායුග දිවෙන් ලෙව කෑවා. කොච්චර ආදරයක්ද? මහාවීරයන් වහන්සේ වනපියසෙට වඩිද්දි මම බලාගෙන හිටියා මගේ ඇස් වලින් උල්පතකින් වගේ කඳුළු වැටුණා. තේරෙනවා පින්වතුනි මේ මේ සත්තුන්ට පවා ශ්‍රීමත් වූ ශාක්‍ය පුත්‍රයන් වහන්සේ මට නොපෙනී ගියා. එතකොට මට ලොකු අසනීපයක් හැදුණා. ඉක්මනින්ම මගේ මරණය සිද්ධ වුණා. ඒ පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් තමයි මම මේ දිව්‍ය විමානේ මට ලැබුණේ. බෝධිසත්වයේ කුසුලාගෙන යෑමේ පින. මම හිතනවා දලදා වහන්සේ ගෙනියන ඇත් රජාට පුණ්‍ය සංස්කාර රැස් වෙනවා කියලා. මේ තියෙන්නේ සුළුපටු නෑ. ඉතින් ඊට පස්සේ පින්වතුනි කාන්ත කස්සය නැති වුණා. ඊට පස්සේ මේ සැප සම්පත් ලැබුණේ. ඒ කාන්ත කස්සයාගේ දේහය ආදාහනය කරලා ඒ මේ භස්මාවශේෂ තැන්පත් කරලා නේපාලයේ තියෙන කපිලවස්තු මාලිගාවට ඈතින් ස්තූපයක් හදලා තියෙනවා. මම දැකලා තියෙනවා ඒක. කාන්තක ස්තූපය කියලා අදටත් මිනිස්සු කියනවා. ඒවා කැණින් කරලා මතු කරගෙන නැහැ ස්තූපයේ වල්ලිවල තියෙනවා. ඒ ගම්වල මිනිස්සු කතා වෙනවා කාන්තක ස්තූප කියලා. සිදුවක් කුමාරයා හිටපු මාලිගාව අදටත් තියෙනවා. ඒ ප්‍රාකාර ගලා වැටිලා තියෙනවා. දියාගල තියෙනවා. අබිනිෂ්ක්‍රමණය කරපු දොරටුව තියෙනවා. පැම්පකුණු තියෙනවා. ඒවා හොඳට අපි ඇහෙන් දැක්ක වින්වත්නි. ඒවා දැකලා ඒවා පැහැදිලිව තියෙද්දි ඒ භූමි ළඟට යනකොට හදවතට දැනෙද්දි මේ මොකක්වත් දන්නේ නැති මිනිස්සු කියනවනේ මෙහි බුදුන් උපන්නා කියලා. ඊළඟ මහා මායා දේවිය කලුරිය කළාට පස්සේ භස්මාවශේෂ තැන්පත් කරපු ස්තූපය සුද්ධෝදන මහරහතන් වහන්සේගේ ධාතු ස්තූපය අදටත් කපිලවස්තුවේ තියෙනවා. නීග්‍රෝධාරාමේ රාහුල ස්වාමීන් වහන්සේ පැවිදි කරපු තැන තියෙනවා. ඉතින් මේ කාන්තක දිවිරාජයා කියනවා මහා බෝධිසත්වය උසුලාගෙන ගිය පින්බලයට බලන්න තිරිසන් සතෙක් කියන්නේ වෙන මොන පින්ද? මහා බෝධිසත්වය උසුලාගෙන ගිය පින්බලයට දිව්‍ය ලෝකෙ ඉපදුනා කියනවා. බුදුරජාණන් වහන්සේලා ලෝකිට ශ්‍රේෂ්ඨයි පින්වත්නි. ඊට පස්සේ කියනවා මම සම්බුද්ධත්වය අවබෝධ කළා. දහං මාගේ ඒ උතුම් පුණ්‍ය කර්ම ආනුභාවයෙන් මේ දිව්‍ය විමානයේ ඉපදෙලා සියල්ල දේටම අධිපති වෙලා මම සිටිනවා. සම්බුද්ධත්වය අවබෝධ කළා කියන දහං ගෝසාව දිව්‍ය ලෝකේ පුරාම පැතිරිලා ගියා. එතකොට මට ඇඟ සීතල වුණා. මට පුදුම සතුටක් දැනුණා. ඒ කුසලයෙන්මයි අමානිවන සාක්ෂාත් කරන්න ඕන. ඒ ඒ කියනවා ඒ සම්බුද්ධත්වය අවබෝධ කළා කියලා ඇති වුණානේ හඬ. ඒක ඇතුළන පින් බලයෙන්ම මං අවබෝධ කරන්න ඕන කියන ඔය නිවනම. ස්වාමිනි අපගේ ශාස්තෘ බුදුරජාණන් වහන්සේ වෙත වඩිනවනම් මගේ වචනයනුත් මගේ සිරසනුත් උන්වහන්සේ වන්දනා කරන්න සැලකරන්න කන්තක දිව්‍ය පුත්‍රයා හම්බ වුණා කියලා බුදුරජාණන් වහන්සේට කියන්න කිව්වා. ඒ හා සමාන වෙනත් කෙනෙක් නැති ජින රාජයාණන් වහන්සේව බැහැදකින්ට මමත් යනවා. අටලෝ දහමින් කම්පා නොවන ලෝකවිදු බුදුරජාණන් වහන්සේ මමත් දකිනවා. කෙලෙහි ගුණ දන්නා වූ කෙලෙහි ගුණ හඳුනන ඒකාන්තක දිව්‍ය පුත්‍රයා ශාස්ත්‍රුන් වහන්සේ වෙත එළඹුණා. සදහන් ඇස් ඇති බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ධම්මචක්කු උපදවක සෝවාන් වුණා කාන්තක දිව්‍ය පුත්‍ර. බුදුරජාණන් වහන්සේ කොච්චර කරුණාවෙන් ධම්ම දෙසන්න ඇතිද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කළා දැම්මා. ශාස්ත්‍රුන් වහන්සේගේ සිරිපා සංගල එදා දිවෙන් ලෙව කාපු තම පාට නියපොතු තියෙන රත්තරන් සිරිපා සංගල දිව්‍ය අත් දෙකෙන් ස්පර්ශ කරලා වැඳලා ඒ මාතෘ දාංගලා ගියා. පුදුම සහගතයි. ඔය තමයි කාන්තක විමාන. පින් කරපු අය දෙව්ලොව සතුටු වෙනවා. තවතිසාවේ අදටත් ඒ දෙවියා සිටිනවා. ඇයි මේ මිනිස්සු දිව්‍ය ලෝකෙට බනින්නේ? ඉතින් ඒ නිසා අපි තවත් විස්තර ටිකක් ඊළඟ වැඩසටහනෙන් ඊළඟ දහම් වැඩසටහන විශේෂ වැඩසටහනක් අනිවාර්යෙන් ශ්‍රවණය කරන්න. ඉතින් අපි අද දවසේ මේ තහන් වැඩසටහනෙන් රැස්වෙච්ච පින් බලයෙන් අපිට සසර දුකින් නිදහස් වෙන්න ලැබේවා කියලා පුණ්‍ය ප්‍රාර්ථනා කරමු. පින්වත් ප්‍රසන්න සංජය පෙරේරා මහත්මයා තමයි අද දවසේ දායකත්වයේ දරන්නේ. ඉතින් මේ පින් බලෙන් ලෝකෙත් ඒ වගේම අපගේ මව් රටේත් මේ ව්‍යසන දුරු වෙලා සියලු රැකවරණේ මිනිසයන්ට ආරක්ෂාව සැලසේවා කියලා අපි සිතපතමු. කාන්තක දිව්‍ය පුත්‍රය ඇතුළු සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. බුදු සසුන ආරක්ෂා කරත්වා දෙවියෝ ශ්‍රාවක පිරිස ආරක්ෂා කරත්වා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා පින් පමනුවමු. ඒ වගේම ප්‍රසන්න සංජය පෙරේරා මහත්මයා නමින් ඔබ කවුරුත් නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් වෙත්වා. පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. සියලු ස්වාමීන් වහන්සේලාටත් සිල් මෑණිවරුන්ටත් ඒ වගේම අනගාരിക පින්වතුන්ටත් සියලු දෙනාට ධර්මාවබෝධයම සැලසේවා. ප්‍රසන්න සංජය පෙරේරා මහත්මයා ඒ වගේම ආරේසි පෙරේරා සීයාට ඒ වගේම දුල්සි අමරසිංහ මහත්මියට සහ දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ගෞතම බුදුසසුනේ පිහිට ලැබේවා. සසර දුකින් අත් මිදේවා. ඒ වගේම සංජේ පෙරේරා මහත්මයාගේ හිතවතුන්ටත් ඔබ කාටත් ධර්මයේ ඇසූ සියලු දෙනාට මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් අපි කාටත් මේ පින් බලෙන් සසර දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරමීමට ශ්‍රතා YouTube චනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණු ඔබන්න.